දැන් අපි පංචිත් කියලා ගන්නේ පංච ශික්ෂානේ. පාණාතිපාතා වේරමණී ශික්ෂාපදේ. අදින්නා දානා වේරමණී ශික්ෂාපදේ. අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදේ. මුසාවාදා වේරමණී ශික්ෂාපදේ. සුරාමේරේ වේරමණී ශික්ෂාපදේ. ශික්ෂාපද පහ ওই විදිහටයි තියෙන්නේ. මේ ශික්ෂාපදේ කියලා කියන්නේ ශික්ෂණයේ වෙන පැත්ත කියන එකයි. ශික්ෂණයේ වෙන පෙදෙස. දැන් ඕක අද තේරුම් ගන්න බැරුව වැහිලා තියෙන හරියක් තියෙනවා. ඒ ශික්ෂණයේ වීමට අවශ්‍ය කරන ආකාර පහක් විග්‍රහ කරන්නේ. මොකද ලෝකේ දැන් ඔය ඉන්ද්‍රිය නුවණ කියලා. මේ කියන්නේ කියනවා මේ පංච ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේ ඉන්ද්‍රිය පහක් ලෝක සත්ත්වයින්ට එක එක ආකාරයෙන් පිළිදෙනවා. දැන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානීය කියන ඥානීය තියෙන බුදු පියාණන් වහන්සේ නම් දන්නවා. කෙනෙක් බණහන් ළඟට ආවෝ. මෙයා සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙක්. මු වීරය ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. මෙයා සති ඉන්ද්‍රිය බලවත් කෙනෙක්, මෙයා සමාධි ඉන්ද්‍රිය බලවත් කෙනෙක්, මෙයා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනෙක් කියලා. දැනගෙන ගැළපෙන ධර්ම දේශනා කරනවා. ඒක ලෝත්‍රා බුදුරයන්ට පමණයි කරන්න පුළුවන්. ඒ ඒ නිසා පුළුවන් ඒක කරන්න. අනික ඇයි ඒක නෑ. ඒ වගේම ආසේ අනුසේ ඥානීය නිසා මතුවලා තියෙන එකක් පේනවා. අභ්‍යන්තරයේ තියෙන ප්‍රමාණයක් පේනවා. දැන් සමහර කෙනෙක් කියන තොර හෙන ගහපිය කියලා. හෙන ගහපිය කියලා කූඹිය කරනවට කැමති නෑ. ඒ උනාට කියනකොට කියනවා මට හෙන ගහන්න උනා මට කරපු කරේ කියලා. හෙන ගහන්න ඉතින් අතපයක් නැත්තම් කැපෙනවා දැක්කොත් සප්පොට්ටි මොකද උනේ කියලා. වරේ වරෙන් බෙහෙත් දාන්න යන්න කියලා එක යන කෙනෙක්. නමුත් එකපාරට කියන ගහන අතක බෙල්ල කඩලා යන්න කියලා. බෙල්ල කැඩෙන්න ගහන්න තියා යන්තම් නියමතක් කරනවත් මේ කොලිට යනවා කැමති නෑ. වචනේ මෙහෙම කියනවා. මෙන්න මේ වගේ අර මතුවලා තියෙන කෙලෙසියයි අභ්‍යන්තරයේ අනුසය කෙලෙසියයි දෙක බුදුරයන් වහන්සේ දකින්න. දැන් මේ දෙක දකින්න නැති නිසා ලෝකයා මේවා තීරණය කරන්න ගිහිල්ලා. ඔය කේලම් වලින් හරියට දුර දිග යනවා. සමහරවල් කෙනෙක් ළඟ කෙනෙකුට විරුද්ධව කතා කරනකොට කතා කරන්නේ. ඔක මරලා කාලා බැදලා පුල්ටු කරලා ගෑවත් මට වදි කියලා එහෙමයි කතා කරන්නේ. එහෙම කතා කියනවා. හැබැයි කියපු කතාව කිව්ව විදිහට අහින්න කවුරු හරි ඇවිත් කිව්වත් එහෙම. අපෝ උඹ ගන්න තියෙන පුදුම වෛරයක්. කියන්න බැරි තරම් අසත්පුරුෂකමක් ඒකගේ තියෙන. ඒක මෙහෙම කිව්වනේ. කියලා කියන්නේ. දැන් බලනකොට පිටින් කිව්වේ ඒකක්. ඒ අභ්‍යන්තරේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒවයි කතාවට කියන විදිය ඇතුලේ නැහැ. එහෙම අයත් ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා පිටින් කතා කරනවා බොහොම හොඳට පණ දෙන්නේ. අභ්‍යන්තරේ ඔකට හිනාතම ගහපන් කියලා තමයි ඉන්නේ. පිටින් කියන එක ඇතුලේ නැහැ. හොඳ පැත්තට නරක පැත්තට දෙකම මෙහෙම තියෙනවා. දැන් මේකට පැරණි කතාවක් තියෙනවා. අම්මා කෙනේ දරුවේ කියන එක අහන්න නැතුව හිතුවක්කාරයෙකුට කැලේ යන්න යනකොට තොට කුළු කුළු මීයාම ඇනපිය කියලා කිව්වා. තොට කුළු මීයා ඇනලා මැරලා පළ ගියා. දැන් මේ ළමයා ගණන් ගන්න තුව කැලේ යනකොට කුළු මීයේ පිඹගෙන එනවා. දැන් මේ ළමයාට මතක කරා අම්මා කිව්ව කතාව. අම්මා යමක් හිතින් හිතලා කිව්වා නම් ඒක වේවා කටින් කිව් දෙ නොවේවා කිව්වා. ආපු වේගෙම කුළු මීයා ආපහු වෙලා පැනලා දිව්වා. දැන් ඒ කියන්නේ අම්මා කවදාවත් මේ ළමයාට කුළු මීමේ කයින්ද නෙමෙයි මේ කූඹිය කනවට කැමති නෑ. එහෙම කරදරයක් වෙන්නේ. මේ කියන්නේ නැතුව අහන්තුව ගියහම මෙහෙම කතාවක් පිට කරලා. හැබැයි එහෙම එකක් වින්ද කියලා හිත අභ්‍යන්තරේ නෑ අදහසක් නෑ. දැන් මේවට තියෙන උපමා කතාවක් ඕක. ඒ නිසා තමයි කුළුමීම ආපහු වෙලා ගියේ. අම්මා හිතේ යමක් හිතුවා නම් ඒක වේවා. වතනේ යමක් කිව්වා නම් නොවේවා කියලා මෙලම සත්‍ය ක්‍රියාවක් කළා. ඒ සත්‍ය ක්‍රියාව පරිදි අර කුළුමීම ආපු වේගයෙන් හැරලා පැලා දීුවා. දැන් මේක පෙන්වන්නේ මොකද? අර කියාපු එක එකක් හිතේ තියාගෙන එකක් කියන ගති ලක්ෂණ තමයි ලෝක සත්‍යයගේ තියෙන්නේ. ඒක හොඳට හෝ නරකට වෙන්න පුළුවන්. දැන් මේ නිසා තමයි ආසය අනුසය ඥානයක් නැති කෙනෙකුට. ඒ පිටින් කියන එකද ඇතුලේ තියෙන්නේ කියලා. දැක ගන්න පුළුවන් කමක් නෑ. පිටින් එකක් කියනවා. ඇතුලේ තව එකක් තියෙනවා. දැන් ඒ වගේ වෙලාව නිසාම ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් අරිහත් ඵලයේ පැවසුවා. ඒ ගැන අහන්න ක්‍රම. එහෙම පැවසුවොත් එයාගෙන් අහන්න මේ මේ විදිහට. ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන පරිත්‍යාසමුපාද ගැන ඒ වගේ විස්තර දෙනවා මේ මේ විදිහට තෝරලා අහන්න. ඉතින් දහම් විමර්ශනය කරන්න දක්ෂ කෙනෙක් එහෙම අහනකොට අර එයා කියා තියෙන බොරුවක් හැවටීමකින් නා. එයාට අරවට උත්තර දෙන්න බැරුව යනවා. ඒතර දැනගන්නවා මෙයා එක්ක හැවටීමකට එක්ක මෙයාගේ මුලා කිරීමකට කපටිකමකට කොල්මාදීකට මොකෙන් හදා මේ කියා තියෙන්නේ කියලා. හරියටම දැක්ලා කිව්වන්නේ. අර බන්ඩලට උත්තර දෙන්න පුළුවන්. දැන් මෙහෙම කෙනෙක් කියාපුවාම මේ ඵලයේ තෝරා ගන්න. ආසයන්සේ ඥානෙ අනිකට නැති නිසා තමයි. එහෙම ක්‍රමයක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරි නම් එහෙම කිව්වහම මේක අහන්න ඕනේ අර වගේ ප්‍රශ්න. කියනකොටම බුදුරජාණන් වහන්සේ දන්නවා මේ හැවටලා කියන්නේ මේ වජ්ජාවට කියන්නේ මේ විකාර උල්මාදිට කියන්නේ මේ හරියට දැකලා කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේට ඒක තේරෙන්නේ. ඒක අනික් අයට ඒ නුවණ නැහැ. මේ මේ වගේ අපි යම් කිසි දෙයක් ඔය ශික්ෂා ගැන කියනකොට ඔය ශික්ෂා තියෙන්නේ ඔය කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, හති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන. මෙන්න මේ ඉන්ද්‍රිය බලතාවයෙන් වර්ධනය වෙච්ච ආකාරය ගැළපෙන ශික්ෂාපදයක් තියෙනවා නිවන් දකින්න. පාණාතිපාතා වේරමණී ශික්ෂාපදයේ ප්‍රදාන කරගෙන ඊට අනුකූලව අවශ්‍ය කරන අදහස් අරගෙන ඒ අදහස් පරිදි ක්‍රියාත්මක කරලා කෙනෙකුට අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. පාණාතිපාතා වේරමණී කියන සතු මරන්න දෙවිදියට මදි. ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්න නම් ඒකට අවශ්‍ය කරන කාරණා තියෙන්න ඕන. ඒ නිසා තමයි රාතන් වහන්සේ උපමාවට අරගෙන ජීවිතාන්තයේත් එක්කේ රාතන් වහන්සේ පරපර නැසීම වෙන්න පරපර නැසීම අතහැර. බහා තැබූ දනුමුගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව. බහා තබනවා කියන්නේ නැවත ඒවා සත්ව හිංසාවට ගන්නේ නැහැ කියන එක. පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව. දැන් පාපේට ලැජ්ජා වෙනවා බිය වෙනවා. පාපයක් වල සිද්ධ වෙන්නේ මෙන්න මේ බඳු දුස්චරිතයක්. නොකටයුත්තක්. ඒ වගේම අවැඩක්. Tamanටත් අවඩයි ලෝකෙටත් අවඩයි කියලා. හේතුඵල ඇතුව හරියට කරුණු දැකලා. යම් මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් පාපයේ ලැජ්ජා වීති බිය වීති. දයාවට පැමිණ. දයාවට පැමිණනවා කියන්නේ ලෝකයාගේ දයාව එකක්. ආර්යයන්ගේ දයාව තව එකක්. ආර්යයන්ගේ දයානුකම්පාව කියලා කියන්නේ. ඒ දයාවට කියන්නේ සියලු ප්‍රාණ භූතයන්ගේ හිතානුකම්පාව. ලෝකයාගේ හිතානුකම්පාව කියන්නේ සත්තුන්ට ආදරෙන් අතපොත ගගා ඉන්නේ. සත්තුන්ට හැරසිලි ඉඳ හදලා දෙන්නේ. බුදුර ආර්යයන්ගේ හිතානුකම්පාව කියන්නේ. අනේ මේ ලෝක සත්‍යය නිවන් දැක්කේ නැත්නම් කවදා දුකෙන් මිදෙන්නේ? ඔය අදහස. ඒසක සත්‍යයන්ට කවදා හරි විමුක්තිය සැනසීමක් සුවයක් ඇත්නම් නිවන් මඟ වඩලා නිවන ලබන නිවන ඇරෙන්න වෙන මොකෙන්ද ලබන්නේ? මේ ලෝක සත්‍යය මේ සුවය කියලා හැවටෙනවන් නේද හැමතැන. ලෞකික දේවල් වලට. ඒක නෙමෙයි නේද නියම සුවය කියලා. අන්න එහෙම දකින්න ඕන. දැකලා නම් නිවනේ මෙපිට සුවයක් නැහැ නිවන් මඟ හැර සුව මඟක් නැහැ කියලා. ඔය හරියාකාරී යථාර්ථී පිහිටලා. ඒ නිසා මම නිවනත් නිවන් මාර්ගත් ලෝකයට ලබා ගැනීමට මට කරන්න පුළුවන් කායික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ හිතින් කයින් වචෙන් යමක් කළ යුතුද? මම ඒක කරලා දෙනවා කියලා. මෙන්න මේ සඳහා අප කැප වෙන්නා වූ යමෙක් ඇත්නම් මේකට කියනවා සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා. මෙන්න මේ ශික්ෂාපදයේ ශ්‍රද්ධාධික ගති ලක්ෂණ ඇති කෙනාට හොඳට පිළිටනවා. එයාට පුළුවන් සත්වයන් කෙරෙහි දයානුකම්පාව උපදවලා තමනුත් වැරදි වැඩ නොකර හරියාකාරවම පාපයන්ගෙන් නිදහස් වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න. ඉතින් එහෙම කෙනෙක් අපිට තෝරාගන්න බෑ. අර ආපු ආයතන අර ඥානිය නැති නිසා. ඉතින් එක්තරා පරිශ්‍රණයක් වශයෙන් තමයි ওই ශික්ෂාපද එකින් එක පනවන්නේ. එහෙනම් මේකත් සමාදන් වෙන්න ඉතිසෙල්ලා. ඊට වීර්යාධික පුද්ගලයාට ඕන දුකක් ඉවසිය හැකියි. බඩගින්නක් ඉවසිය හැකියි. මැසි මදුරු කරදර ඉවතිය හැකියි. සීත උෂ්ණ ඉවතිය හැකියි. එනිසා එයාට නම් පුළුවන්. දෙන දෙයක් අරගෙන දුන් දෙයකින් ජීවත් වෙන්න. දැන් මේක කාටවත් ලේසියෙන් කරන්න පුළුවන් කමක් නෙමෙයි. දැන් දානි ගන්න ගියහම හොඳ වීරියවන්තයෙ ඉන්න පුළුවන්. ඕන දුකක් ඉවසන්න. ඒ අනික් අයට එහෙම බෑ. ප්‍රියමනාප ආහාරයක් හම්බුනේ නැත්නම් හරි අමාරුයි. Tamanට ඕන හැටියට හම්බුනේ නැත්නම් රහ නැතුව හම්බුනොත් එහෙම හරි අමාරුයි කියලා ගන්න. දැන් මේ වෙලාවේදී යා මොකද කරන්නේ දෙන දෙයක්ම අරගෙන ඉන්න යාර. එයාට හදාගෙන කන්න හිතේ. මේක ලොණු මදි. කමන්නේ නැති වෙන හැටි කන. ඒ උත්සාහයේ වීරිය දිනන දරන්න පුළුවන් ඉවසන්න පුළුවන් වීරියවන්තයා. දුබලයට එහෙම කරන්න බෑ. එයාට ඒකට ප්‍රතිචාර වලට මේ මූණ දෙන්න බෑ. බෑ බෑ කන්න බෑ. කෝ ගෙනින් ලුණු කොල් කට්ට ගෙනින් දුන්ඩියාගේ වකරෙන් හැරි කන්න. එයාට දෙන දෙයක් අරගෙන ඉන්න බෑ. දුන්ඩේ බලාපොරොත්තු වෙලා ඉන්න බෑ. එයාට සිද්ධ වෙනවා මොනවා හරි අමුතුව හදාගෙන කන්න. හදලා බැලුවා බලන්න මම බරහ ඇලවතරය බති වයි කන්න බෑ බං. බැයිද බැලුවා කරේ හදලා ගන්නේ මට නම් කන්නද. දැන් දෙන්න දෙයක් කරේ දුන් දෙය බලාපොරොත්තු වෙන්න බැරි කෙනෙක්. අනේ වීරියවන්තයාට පුළුවන්. මේ මග වඩන්න ඕන. මට කමක් නැහැ. ලැබිච්ච විදිහට කන්න. ලැබුණ විදිහට ඉන්න. ලැබුණ විදිහට ජීවත් වෙන්න. කරදරාව දරා ගන්න. මට ඒ වචන ප්‍රශ්නයක් නෙවෙයි. අනේ වීරියවන්තයාට මෙහෙම හැකියාවක් තියෙනවා. එයා වීරියවන්තයාට ගැළපෙන ශික්ෂාපරිය මොකද්ද? නුදුන් දේ ගැන්වෙන්න එන්න නුදුන් දේ ගැන්ව අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු වෙතෝ පිරිසිදු ආත්ම පරිහරණය ගෙනියන්න පුළුවන්. ඒක අනික් අයට බෑ. හැබැයි පොදුවේ දෙනකොට ඕක සමාදම් කරනවා මේ පුද්ගලයා හොයාගන්න. ඔය ඔක්කොම අනුගමනය කරලා බලන්න. කොයි ක්‍රමයේද කොයි ශික්ෂාපදයේ පහසු. ඒක තමයි එදා දුන්න ක්‍රමය. ඒ කාලේ ඒවා හෙලාටුවා නැති වෙලා ගියා ඒ මාර්ග නැති වෙලා ගියාට පස්සේ අද ඒ දන්නේ ශික්ෂාපද පහ දෙනවා සමාදන් වෙලා හොයින්න කියලා. දැන් ඒකයි ඒ තියෙන වෙනස. දැන් සද්ධා සීල. ඊළඟට මේ සද්ධා සද්ධාධික දීර්යාධික. දැන් සතියාධික. සතියාධික කෙනාට මේක හරි මේක වැරදි. මේක කළ යුතුයි මේක නොකළ යුතුයි. තීරණය කරන්න පුළුවන්. හොඳ පැත්ත නරක පැත්ත තීරණය කරන්න පුළුවන්. ඒතර එයා දැනගන්නවා. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි තියෙන්නේ. සතියෙන් ඉන්න නිසා මේක තේරුම් ගන්න පුළුවන්. අනේ ආර්ය විනයේ බ්‍රහ්මචර්යාව කියන්නේ බ්‍රහ්ම කියන්නේ අරිහතුන් වහන්සේ. අරිහතුන් වහන්සේ කිය මගේ තමයි බ්‍රහ්ම මාර්ගය. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්නේද බ්‍රහ්මචර්යාවෙන් යුක්තයි. එහෙනම් එයා හැමිලීම සම්මා දිට්ඨියෙන් යුක්තව. අව්‍යාපාද අවිහිංසා සංකල්පනා තුල ආර්ය සංකල්පනාවෙන් යුක්ත වෙලා. ආර්ය ආර්ය දේ ඇරෙන බාහිර දේ නොකිය. ආර්ය දේ මිසක් අනාර්ය දේ නොකර ආර්ය විදියට ගැලපෙන විදිහට ජීවිතය සරසාගෙන ආර්ය වන්නා වූ උත්සාහයෙන් වීරියෙන් යුක්තව ආර්ය සතිය මතු කරගෙන ආර්ය සමාධියටපත් වෙන්න පුළුවන් නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. මේසහ සතිය අධික කෙනාට දින එකක් තමයි සතර සතිපට්ඨානිය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සතිපට්ඨානිය කියන්නේ තව ක්‍රමයක්. අන්න ඒ ක්‍රමය අනුගමනය කරගෙන යන්න පුළුවන් නිසා තමයි යර්ධුනේ තුන්වෙනි ශික්ෂාපදි. අබ්‍රහ්මචාරියාවෙන් ඉන්න අබ්‍රහ්මචාරියාව අතර බ්‍රහ්මචාරී වූයි. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් ඉන්නේ. කාම ධර්මයන්ගෙන් කුපිත කරන්න හේතුවක් නැහැ. මෙයා සතියේ තියෙන නිසා දකිනවා. මේක රාග ධර්මයක්. මේක හිතාතම හොඳ නැහැ. හිතවිලි මෙහෙ යවන්න හොඳ නැහැ. ඒක මැඩ පවත්වා ගන්න ඕනේ. ඒ පැත්ත හිත යන්න දෙන්නේ නැහැ. යහපත් පැත්තෙමයි හසුරුවන්නේ. එහෙම කරන්න පුළුවන් නිසා. එයාට උනේ තුන්වෙනි ශික්ෂාපදේ ගෙනියන්න පුළුවන්. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් ඉන්නේ උතුම් බ්‍රහ්මචාරී ගුණේ වාසය කරන්නේ. කාතන වහන්සේ වගේ මාත් එහෙම වාසය කරනවා කියලා පොරොන්දු වෙන්නේ. ඒ ශික්ෂාපදේ අයිති අන සති කියන ඉන්ද්‍රිය වර්ධනය වෙච්ච කෙනාට. සද්ධා, වීරිය, සති. අනික කියන්නේ සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය වර්ධනය වෙච්ච කෙනාද බොරුවට රැවටලා බොරුව පස්සේ යන්නේ නැහැ. දැන් අපි අද බොරු කියන්නේ නැහැ කියන වචනේ. ඔය මුසාවාදීන් කියෝ බොරුවයි දෙකක්. අලිකවාදී කියලා වචනයක් අද භාවිතා කරනවා ප්‍රලාපයක් තියෙනවා නොසිදූ දෙයක් සිදූසේ කියන. සිදූ දෙයක් නොසිදූසේ කියන. මේක ප්‍රලාපයටයි. දැන් ඒක තමයි මුසාවාදී කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. මුසාවාදී කියන කේදී ගන්නේ යම් වාදයක් සත්‍යද? එයා සත්‍යයට අනුකූලව නැගෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය නැගෙන යම් වාදයක් ඇද්ද මුසාවාදයි. සම්‍යක් දෘෂ්ටියට අනුව ලැබෙන වාදයක් ඇද්ද සත්‍යවාදයි. අන්න සත්‍යවාදයයි මුසාවාදයයි තෝරා ගන්න ඕනේ. සද්ධා වීර්ය සති සමාධි ඉන්ද්‍රියට වැටෙනකොට සමාධිය ආකම්පිය වෙන්න ඕනේ. එහෙනම් මුසාවාදයක් කියවත් මිත්‍යා දෘෂ්ටිය නැගෙන යම්කිසි වාදයක් හෝ නැගුණා නම් ඒක කම්පණය කරනවා. තර්ක විතර්ක ඇති කරවනවා. තේරුම් ගන්න බැරි විදිහේ හිර කරවනවා. යාර වික්ෂිප්තතාවය වැඩි. එක විදිහකට ඉන්න බෑ. කතා කරන්න යන්න හිතෙනවා. මොනවා හරි යෝගියෝ ඉන්න ඕනේ. අන්න මුසාවාදී වෙන්නේ බැරි කෙනාගේ හැටි. එයාට ඉන්නේ වැඩක් නැති ප්‍රශ්න. වැඩක් නැති ප්‍රශ්න විසඳ ගන්න ඕනකම. ඒ නිසා හැම වෙලෙම කතාවට කැමතියි. දැන් යම් කෙනෙක් ඉන්නවා. මට වැඩක් නැහැ වැඩක් නැති හරවර නැති කතාවලු. කිස් කතාවලු මට වැඩකුත් නැහැ. බොරුව මුල් කරගෙන ගන්න තර්කවාද වලින් මට වැඩකුත් නැහැ. ඇත්ත තේරුම් ගත්තාට පස්සේ මට තර්කවාද කර අහගන්න දෙයක්වත් නැහැ. මටම වැටහෙනවා. එහෙනම් මට තියෙන්නේ දුටු ඇත්ත සිහි කරමින් ඒ තුල ඉන්න එකයි. අන සමාධියට මග. අන සමාධි ඉන්ද්‍රිය බලවත් කෙනාට. මුසාවාදීන් වෙන්න මුසාවාදී අතහැර. සත්‍යවාදී වූයි. අන බුදුරන් වහන්සේ දේශනා කළ සත්‍යයේ සත්‍යය හැටියටම ගන්න. සත්‍යවාදී. සත්‍යයෙන් සත්‍ය කලපා කරන කතා ඇති. ඒ කියන්නේ ධර්මානුකූල දේවල් ධර්මානුකූලව ගලපලා සත්‍යයට අනුව ගලපලා කතා කරනවා. කතා කරනවා කතා කරන්නේ එහෙමයි. සත්‍යවාදීව වාසය කරනවා. අර සත්‍යවාදීව වාසය කරන කෙනාට වැඩක් නැති කෙලවරක් නැති කතා බහ හිත විසිප්ත කරන වැඩ පිළිවෙල එකක්වත් නැහැ. අන්න ඒ ගුණේ තියෙන කෙනාට සමාධිය වඩන්න දීසි ඔය රටාව. එයා ධර්මානුකූල දෙයක් කරන කල්පනා කරනවා කතා කරනවා නැන ආර්ය දූෂණින් භූත භාවයට ඒවා ධානයටපත් වෙලා ඉන්නේ. දෙවෙනි ဒုတိ ය ධ්‍යාන සමාධියට කියන ආර්ය තුෂ්ණීම් භූත භාවය. ආර්යයන්ට කතා කරන්න දෙයක් නැහැ වැඩක් නැති වගේ. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ඉස්ත්‍රි කතා, පුරුෂ කතා. ඉතින් ඔය ආදි වශයෙන් දෙතිස් කතාවක් ගැන කියවෙනවනේ. ඔය කියන කතාවල් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය නැගින්. සම්මාදිට්ඨිය නැගින කතා නෙමෙයි. ඉතින් එයාට නම් ලෝකෙ හැමතැනම දකින්න හම්බෙන්නේ සම්මාදිට්ඨිය කතා කරන අය නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය කතාවේ කතා ගැන. ඒගොල්ලෝ එක කතා කරන්න දෙයක් නෑ කතා කරන්න කැමතිත් නෑ. දැන් එයාට සිද්ධ වෙනවා හුදකලා විවේකී තත්ත්වයටපත් වෙන්න. ඉතින් එයාට ගැළපෙන කර්මස්ථානේ අන්න සමාධිය වැඩෙන දවසේ කියන සමාධින්ද්‍රිය බලවත් නිසා තමයි එහෙම වෙන්නේ. එයාට ඒකීය භාවය බොහොම වැදගත්. වැඩක් නැති කතාව වලට කැමතිත් නෑ. වැඩක් ඇති කතාවක් ඇත්නම් ඒ කතා කරන්න තියෙන එක අවස්ථාවක් තියෙනවා. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ආවොත් ඔහුට ධර්මයේ කියලා දෙන්න. ඒ කතාව ගෙනියන්න ඕන. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට බහින්න ඕනේ. නොදත් අයද ධර්ම අවබෝධය ලබා ගැනීමට ඉවහල්වන්න නිසා. ඔයින් එහා කතාවකට කැමති නෑ. අන්න ඒ වඳු කෙනාට මොකද කරන්නේ? සමාධියට ගැලපෙන කෙනෙක් නින්දා එන සමාධිය වෙන්න එක තමයි මුසාවාදයෙන් වෙන් වෙලා මුසාවාදී අතහැර සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතාවයි සත්‍යවාදීව වාසය කිරීම. යාර සමාධි ඉන්ද්‍රිය වැඩිනවා. වැඩි ඉන්ද්‍රියෙන් බලවත් වෙන අනිකත් එක වෙල්ලයි. ඒතර ඔයිටතර එහාට එකක් තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. අන්තිම බලවත් නේ. දැන් මෙයාට මොකද කරන්නේ? අර වගේ කෑලි එකක්වත් ගන්න යන්න ඕනේ. එයා දන්නවා මේ ලෝකෙට හැලෙන්නේ නැහැ. රාගය මතුවෙන්නේ කොහොමද? ඇලෙන්නේ කොහොමද? මොනවන්ද? මේ ලෝකේ රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග කියන මේ පංචකාම රාගයන්ට අහු වුණාම ওই රාගයන් පස්සේ ගියොත් ඇලෙනවා. මේ පංච රාගේ. මෙයා තමයි තරාගික බව. සුරාව කියන්නේ. ඒතර ඒ ඇලෙනකොට ඇති වෙන මිහිරිය. මිහිරියාවක් තියෙනවා. ඒ මිහිරියා තමයි මේ රේ කියන්නේ. පංචකාමියෝ පානය කරන්න ගිහිල්ලා. මේ වියා පහකට වැඩෙනවා. සුරාවයි මේරයයි. ඒතර පංචකාමයන්ගෙන් අහු වෙලා ලෝකයට මත් වෙනවා. ලෝකේ කාමයට මත් වෙනවා. මත් වුණාම ප්‍රමාද වෙනවා. නිවන් දකින්න හිත තියන්න බෑ. ලෝකෙම අල්ලා ගන්නවා. ඒ ඕකෙම වෙන් වෙන පැතරන. එයා ඉන්ද්‍රිය සංවරයෙන් යුත් වෙනවා ප්‍රඥාධිකය. එයා දකිනවා මේ මනවඩන රූප කාමයේදයි. ප්‍රඥාධික නිසා. හොඳට තේරෙන්න පටන් ගන්නවා මේ ඉන්නේ කාමයට ඇදලා යන මග. මේ බඳු කඩකට කවන් දෙන්නවත් වටින්නේ නැහැ. ඒ ඔක්කොම කාම පැත්තට යන්නේ. සෙනෙහකින් නුවණ වැඩි නිසා තෝරා ගන්නවා. ගන්ධයන් පස්සේ යන්නේ නැහැ. රසයන් පස්සේ යන්නේ නැහැ. ස්පර්ශයන් පස්සේ යන්නේ නැහැ. ඒතර පංචකාමයන් පස්සේ නොයන්නා වූ තත්ත්වයටපත් වෙනකොට ඒකෙන් වෙන් වුණා. දැන් මත්පැන් කියන්නේ ওই ටිකට ආධාර දෙන එකක් විතරයි. ඇල්කොහොල් කියන්නේ. දැන් මත්පැන් පානයෙන් අයින් වෙන එක දුස්චරිතයෙන් වෙන් වීම. පංච දුස්චරිත වලට අයක තියෙන්නේ. ඒකිනුත් ඔය ආකාරي ලෞකික දේවල් සිද්ධ කරනවා. මේක ලෝකෝත්තර පැත්ත. නිවන් දකින්න ඕන කෙනා කරන එකයි අපි ඔය දැන් කියන්නේ. දැන් ලෝකයේ දුස්චරිතයක් නැතුව ජීවත් වෙන්න ඕන කෙනා මත්පැන් නිසා වෙන ආව මත් වීමෙන් කරන්න ආව ප්‍රමාදයක් තියෙනවා ලෝකේ. එයාගේ සියලු වැඩ අතපසු වෙනවා. මත් වුණාම වෙරිලා ඉන්නකොට. එයාගේ වැඩ කරගන්න වෙලාවක් නැහැ. ඒතර එයා මේ ලෝකයේ ඇලි ගලි වැඩක් නැතිව ඇඟිලි ගහ ඉන්නා නිසා තමන් ගැන එකක්වත් කරගන්නේ නැහැ. ඒක දුස්චරිතයක් නිසා තියෙන අවඩා. ඒ නිසා සුරාමීරේ මජපවාදට්ටාන වීරමණී කියන වචනයක අර්ථයක් තියෙනවා. මත්පැන් බීමේ වැලකීමන ලෞකිකව. ඒක තියෙන්නේ පංච දුස්චරිතයන්ගේ වැලකීමර පෙන්නපු සුරාමීරේ මජපවාදට්ටාන කියන. ඔගේ ලෝකෝත්තර අර්ථය තමයි. පංච සුරාවයි පංච මේරයයි කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. කාමියෝ තමයි මත් වෙන සමාගික බව ඇති කරන්නේ. සුරාව. ඒකේ තියෙන මිහිරියාව ඇති කරන්නේ තමයි පංචකාමී මිහිරියාව. ඒතර තමයි පංචකාමී මත් වෙන්නේ. උක තමයි පංචකාමී ලෝකයේ තුල ප්‍රමාද වෙන්නේ. නිවන් දකින්න බෑ. අත්හරින්න බෑ අල්ලගේ. ලෝකේ අත්හරින්න බෑ. ඉතින් ප්‍රඥාධික බුද්ධයා මේක තේරුම් ගත්තාම ඇහැට පේන මනවඩන රූප වාසේ යන්නේ නැහැ. කන්ට එන මනවඩන ශබ්ද වාසේ යන්නේ නැහැ. දිව නාසයට එන මනවරණ ගන්ධ පස්සේ යන්නේ දිවට එන මනවරණ රස පස්සේ යන්නේ කයට එන මනවරණ පහස පස්සේ යන්නේ ඒ ඒ මොහොතේම තේරුම් අරගෙන ඒ පංච කාමපාණී බෙන් වෙනවා මෙන්න සුරාපාණී බෙන් මෙන්න මේ සුරාපාණී බෙන් නිවන් මාර්ගය සුරාපේ මේරේ මජ්ජපම දට්ටානා වීරමණී කියන්නේ අර්ථ දෙකක්. එකක් තමයි බුදුරන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තාපු සුරාමීරේ මජ්ජපම දට්ටානා වීරමණී කියන කතාව. ඒකෙන් කියන්නේ මත්පැන් බොන්නේ. හැබැයි ඒක ලෞකික වූ පටු වර්ධයක් ඉදිරි වුණා. ඔය ඔය ශික්ෂාපද පෙරත් කාශ්‍යප බුදුරන් වහන්සේ දුන්න ශික්ෂාපද විග්‍රහ කරලා දුන්නේ. ඒ දුන්නේම තමයි. පෞකාරික සාසනික අර්ථය නැති වෙලා ලෞකික අර්ථයට බැහැනේ වේදී අරන් ආවේ. නේ ඔය ශික්ෂාපද ඔය විදිහට වේදී ගෙනාවා. ඒවා තමයි පන්සිල් කියලා ඉතින් ඒ කාලේ පංච දුස්චරිතයෙන් වෙන්ගෙන්නේ කියා දුන්නේ. ඒවා තමයි අරන් ආවේ. ඉතින් ඒකයි පංච ශික්ෂා කියන්නේ බුදුරන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ඒවා. ඉතින් මෙන්න මේ කාරණා පහම සමාදන් වෙලා යම් කෙනෙක් ඉන්නකොට එයාට අත්දැකීමක් ලැබෙනවා. මේ තුලින් කොයි එකද හොඳට මනාව පිළිලා යන්න පුළුවන්. තමන්ගේ ගතියට අනුකූල වෙන්නේ. කෝකින් ගියත් ලැබෙන්නේ නිවන. කෝකින් ගියත් කියන්නේ රාගක්ෂේදී සත්‍යේ මෝහක්ෂේ. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනා පරපණ නැසීමෙන් වෙන්න පරපණ නැසීම අතහැර. බහා තිබූ දනමුගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුරු ආයුධතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ කියලා තෙන්ට එනකොට. එයාට පුළුවන් ද අන්සතු දෙයක් හොරකම් කරන්න. ඒකම වැඩක්. එහෙනම් මෙයාගේ පළවෙනි ශික්ෂාපදයේම දීනන දෙයකින් අත්තරනේ. කාම මිත්‍යාචාරයෙන් අවඩා කරන්න විදිහක් නැහැ. පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ. එහෙනම් ඒ අතරේ ඉන්න කෙනෙකුට අර ශික්ෂාපදේ රැකගන්න නැතත් ඒක කරන්න අයිතියක් නැහැ. පළවෙනි එකෙම රැකිලා. බොරුවෙන් අනුන් කවට්ටන්න ලැබෑ, කේලමෙන් අනුන් බිඳවන්න ලැබෑ, දසකුතලීම කරන්නත් බෑ. සියලු ප්‍රාණ පුත්‍යයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්න. සියලු ප්‍රාණ පුත්‍යයන් කෙරෙහි හිතානුකම්පාවෙන් ඉනේට සත්වයින්ට අවඩක් වෙන දුස්චරිතයක් වෙන විනාශ වෙන දෙයක් කරන්න බෑ. දැන් දස අකුසලයේ නවතිනවා එක ශික්ෂාපදේ. මෙන්න පළවෙනි ශික්ෂාපදේ කිය කියනවා සියලු පව් නවත්තන හැටි. දැන් නුදුන් දේ ගැන්මෙන් ඉන්න නුදුන් දේ ගැන්ම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපොරොත්තු වෙතුව පිරිසිදු ආත්ම පරිහානිකේ යුක්ත වෙන්න කෙනාට. පුළුවන් ද ප්‍රාණඝාතයක් කරන්න මොනවා කරන්නේ? දෙන් දුන් නැති දෙයක්වත් ගන්න නැති කෙනාට. ප්‍රාණඝාතයක් කරලා මොනවා ගන්නද? යාර හොරමර වංචා කරලා ගන්නේ කොහොමද? නුදුන් දේ ගැන්නේ වෙන් වෙලා ඉන්නේ. සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් එයාට ගන්න විදිහක් නැහැ. එයා අන්තිමට ඉන්නේ දුදුන් දෙය කියන්නේ දුදුන් දෙය කියන්නේ අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයම බලාපොරොත්තු වෙතු. ඉනි කවුද වදින්නේ? අය පිරිසිදු ආත පරිහරණය. මත්තන් බීලා හිටියෝ පිරිසිදු ආත පරිහරණය ගෙනියන්න බෑ. එයා ගෙනියන්නත් බෑ. බොරුවෙන් හවටලා කේලෙමින් බිඳනවා දසකුසලයන් කළුව පිරිසිදු ආත පරිහරණය නෑ. එහෙනම් ඒ ශික්ෂාපදයේ තියෙනවා සියලුම පව් වලින් බැහැර වෙලා නිවන් මඟ වඩන කොට. හැම එකම තියෙනවා. අබ්‍රහ්මචර්යා වේරමණී යුක්ත වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව යන කෙනාට දස අකුසලෙම කරන්න විදිහක් නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි තියෙන්නේ. ඒ දස අකුසලෙම මිදෙනවා. මුසාවාදී වෙන්ගලා හිටන සත්‍යවාදී පිළිහිටපු කෙනාට සත්‍යයට අනුකූලව කටයුතු කරන කෙනාට දස අකුසලෙම කරන්න බෑ ඒක අසත්‍ය දෙයක්. සත්‍යයට අනුකූල නැහැ. ඒ දස අකුසලෙම වෙන්ගලා. ඒ වගේ මදේට ප්‍රමාදයට හේතින පංච මේ කියන්නා වූ රූපකාම සද්දකාම ආදී පහෙම වෙන්ගලා ඉන්න කෙනාට දස අකුසලෙටම කරන්න අවස්ථාවක් නැහැ. නෑ ඔය පහම සියලු පව් දුරු කරන ක්‍රම පහක්. ඔය තියෙන්නේ. ඕකෙන් කෝක හරි Tamanට ගැළපෙන එකක් අරගෙන ඒ තුල ගියා. දස කුසලයේ වලකිනවා. දස කුසලයේ වෙන් වෙලා හිටන් කුසලයේ වැඩෙනවා. ඔය හැම එකකම තියෙන සබ්බ පාපස අකරණා කියන කොටසක් හැම ශික්ෂාපදයකම. පරපන්න නැසීමෙන් වෙන්න පරපන්න නැසීම අතහැර බහා තැබූ දැනුමුගුරු ඇතුව බහා තැබූ වැල්ලුගුල් ආයු ඇතුව කියන කොට. සබ්බ පාපස අකරණා කියන කොටස අහුවෙලා. නොදුන් දේ ගැනීමෙන් වෙන්න නොදුන් දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපොරොත්තු වන්නේ කියන තැනට එනකොට සියලු පව කොටස අත්හැරිලා. සම්පාවසා කරනවා කියන එක වැඩිලා. ඒ පැත්තට ඒක වැඩින්නේ. අබ්‍රහ්මචාරියාවෙන් ඉන්න අබ්‍රහ්මචාරියාවතර බ්‍රහ්මචාරී වූයේ නීචේ වූ ග්‍රාමයේ වූ කාමතරමයන්ගේ වෙන්ව කියනකොට. අර දස කුසලීට සම්බන්ධ සියල්ලෙම මිදිලා ගිහින්. ඒකෙන් බේරලා එකක් කරගන්න බෑ. එහෙනම් සබ්බ පාපසා කරනවා කියන එකෙන් කොටස අහුවෙලා ඒකේ. ඒ වගේම මුසාවාදීන් ඉන්න මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත්‍ය කියන තැනට එනකොට දස කුසලෙම අත්හැරලා සියලු පව් අත්හැරනකොට. ඒතර ඒ වගේම මදයට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝක අල්ලා ගැනීමට හේතු වෙන සුරාවින් මේරී වෙන්වීම කියනකොට ලෝකේ සම්බන්ධ පව් පැත්තේ මිදිලා. අනින සබ්බපාපස්ස අකරණා කියන අන බුද්ධානුශාසනාව බුද්ධා බුද්ධාඥාවේ පළවෙනි කොටසේ ශික්ෂා පදයක් අපදයක් ගානේ තියෙනවා. ඊළඟට කුසලස උපසම්පදා කියලා කොටසක් තියෙනවා. වැඩි යුතු කොටසක්. අර වැඩි යුතු කොටස පළවෙනි ශික්ෂාපදයේ පෙන්නනවා. දයාවට පැමිණි සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේ. අන්න වැඩි යුතු කොටස. කුසල අසෝක සම්පදා කොටස. දින දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු පිරිසිදු ආත පරිහරණය යුතුව වාසය කරන්නේ. අන පිරිසිදු ආත පරිහරණය යුතුව වාසය කරනකොට කුසලස උපසම්පදා කරනවා. ඒ වගේම මේ තුන්වෙනි ශික්ෂාපදේ මේ අබ්‍රහ්මචාරී ආයන අබ්‍රහ්මචාරී ආද බ්‍රහ්මචාරී වූයි. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් නිරුතුම බ්‍රහ්මචාරී ගුණයෙන් වාසය කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වාසය කරනවා. එහෙනම් ඒ කියන්නේ කුසලස්ස උපසම්පදා කියනකොට. ඒ වැඩින්නේ. මුසාවාදීන් ඉන්න මුසාවාදී අතහැරගෙන පව් කොටස ඉවරයි. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන කතා ඇති වෙන්නකොට වැඩින්නේ කුසලස උපසම්පදා කොට. මදේට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝ අල්ලා ගැනීමට හේතු වෙන යම් සුරාවක් මේරියක් ඇද්ද? ඒකෙන් වෙන්වීම කියන එතෙන්ද ඒක. සියලු පව් කොටස සත්‍යයි. කියලා. නිවන්ට හිත පිටවා වාසය කරනකොට කුසලස උපසම්පදා වැඩි. නැහ සබ්බපාපස කරනම් කුසලස උපසම්පදා කියන කොටස් දෙකම ওই ශික්ෂාපදයක් පදයක් ගන්න සම්පූර්ණ වෙවි තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සචිත්ත පරියෝ දපණන් කියන තැන මේ චිත්ත පරියාව දමනය කරගන්න ඕනේ උත්සාහයෙන් වීරියෙන් ওই ධර්ම මාර්ගය තේරුම් අරගෙන. එතන එතෙන්ටපත් වෙච්ච කෙනා තමයි කුසලයේ වඩනවා සියලු පව් දුරු කරගන්නවා. සියලු පව් දුරු කරගත්තාම බාහිත පාපී කියන රහතන් වහන්සේ වෙනවා. උන්වහන්සේ ගාථා පූර්ණ කළා. සබ්බ පාපස්ස කරනා කියන දේ පූර්ණයි. කුසලස උපසම්පදා පූර්ණයි. සජීත පරිවදාපනා කියන එක පූර්ණයි. ඔය තුන්පලම පූර්ණ කරගත්තා බුද්ධාඥාව, බුද්ධාන ශාසනය, බුද්ධාඥා ශාසනය කරලා ඉවරයි. නිවන් දැකීමේ බුදුරයන් වහන්සේ යමක් පෙන්වද්ද ඒ කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියන දෙයට වැටෙනවා. මේ ඔය ශික්ෂාපද පහ අද ඒවට උගාහ කරලා වෙනස් කළා මේ පන්තිල් පන්තිල් කිය කී පංච දුක්ඛයත පිළිබල කීම ශික්ෂාපද සමාදන් කරව කරව ඉදිරිය කරන්නේ. බුදුරන් වහන්සේ පෙන්නපු ශික්ෂාපද වෙනයි. පංච දුස්චරිතයෙන් වෙන්නේ පෙන්නපු එක වෙනයි. පංච ශික්ෂා, සීල්වත, සීලය, එන් පස්පව්, පන්සිල් මේ හැම එකෙම වෙනේනම අර්ථ තියෙනවා මේ සියල්ල පටලවලා තියෙන්නේ. අන්න ඒක. දැන් මම කොච්චර මේ එකින් එක දේශනා කළත් මේක විග්‍රහ වෙනවා අඩුයි. දැන් හිත ළඟදී ගහන්න හදන පොතේ අංග සම්පූර්ණව විග්‍රහ කරලා තියෙනවා. ඒ බලා ගන්නකොට හරි ලේසි විග්‍රහ කරගන්න. ඌ දෙතුන් පාර බලනකොට හරි තේරෙනවා. මේ දුච්චරිත පහෙන් යුත් වෙන කෙනෙක් ඒ හේතු කොටගෙන ලෝකයට වෛරය උපද්දන්න වය උපද්දන්න හේතුකාරකයෙක් වෙනවා යම් කෙනෙක් ප්‍රාණඝාතයේ සත්ව හිංසාව ආදී කරනවා නම් ඒ කරන පුද්ගලයාට මේ කවුද මිනිස්සෙක්ද වෙනස්නා සතෙක්ද කාගේද මා විසින් කළ යුත්තක්ද ඒ කිසිම දෙයක් නෑ. ඒ ගුණේ නැති නිසා. ඔහු ඉතින් ඒ දේ सिद्ध කරනකොට ලෝක සත්ත්වයින්ට ඔහු නිසා බය උපදිනවා. ඔව් මහදාමරිකයා මිනී මරුවා. මරයි දන්නේ කතාවට යන්න එපා. පොඩ්ඩ වෙනස් වෙනත් ඔක විශ්වාස නැහැ. මේකගේ සත්‍යය මේකයි. මේ දින හැමිලීම බය උපදිනවා. ඒ වගේම ඕක අපිට මෙහෙම අපරාධ කළා. මෙහෙම හිංගි හිංසා කළා. කියලා ඔහු කෙරේ වෛරය ඇති කර ගන්නවා. ලෝකයාගේ සිත්වලට වෛරය බය උපදවන්න. කාණඝාත සත්ත්ව හිංසා කිරීම හේතු වෙනවා යම් කෙනෙක්. මෙන්න බය වෛර හටගන්න තව කාරණයක්. ඉතින් ඒතකොට ඒ වගේ. හොරමර වංචා කරනවා යම් කෙනෙක්. ඕකට අහු වෙන්න එපා. ඕක බොරු කියලා වංචා කරලා හොරකම් කරලා අරගෙන යනවා. අන්සත්ත්වේ කඩාවඩා ගන්නවා. ඕක ගෙන්නන්න එපා. ඔය ආදි වශයෙන් පුද්ගලයෙකුට එනවට බය වෙනවා. හොරමර වංචා කරන පුද්ගලයා. ඒ වගේම ඔහු කරපු හොරබර වංචා නිසා ඕකමන මෙහෙම අපරාධයක් කළා කියලා මේ කාකාර වෛර ඇති කරගන්නවා. සත්වයාට වෛර ඇති වෙන්න බය වෙන්න හේතු වෙන දෙවෙනි කාරණේ තමයි යමෙක් හොරබර වංචා කරන එක. ඒ වගේම කාම මිත්‍යාචාරය කරන පුද්ගලයා ගෙදරකට ගෙන්න ගන්න කැමති නැහැ. ගෙදර මිනිස්සුන්ගේ මුල් පවුල් කඩාකප්පල් කරනවා. විනාශ කරනවා. ඉතිරි දූෂණ කරනවා. මේ ආදි වශයෙන් කටයුතු කරන නිසා ඒ පුද්ගලයා ගෙන්න ගන්න කැමති නැහැ. ඌ එනවටත් බයක් ඇති වෙනවා. අපේ සුචරිත සාලයා ඔක්කොම ඉවර කරනවා. වනචර පුද්ගලයෙක්. ඒ ආදිවාසීන් ඔහු විසින් කරපු දේවල් දැකලා ඔහුට සාප කරනවා. ලෝක සත්‍යයට වෛරය උපදිනවා, බය උපදිනවා, කාමීත්‍යාචාරය. ඒ වගේම අනික් කාරණේ තමයි බොරු කීම. බොරුවෙන් අවට්ටන මිනිහලගේ ඇත්තක් නැහැ. ඇසුරු කරන්න යන මිනිහට වෙන්නේ ලොකු විනාශයකටපත් වෙන්නේ. හැවටෙන්නේ. නිසා කවට්ටන පුද්ගලයා ඇතුළු කරන්න බයයි. බොරු කියන එක ඇතුළු කරන්න බයයි. කියන කියමනා පිළිගන්න බෑ. බොරු කියන බොරු වල හැටියට මිනිස්සු කෙටෙනවා. මිනිස්සු විනාශ වෙනවා. මිනිස්සු රැවටෙනවා. නිසා එනවට කැමති නෑ. ඒ වගේ බොරුවෙන් රවට්ටව මිනිස්සු. ඕක අපි මෙහෙම කියලා හැවැට්ටුවන්නේ. ඕකට නම් හොදක් වෙන්න එපා. වෛර කරනවා. මෙන්න බය වෛර හටගන්න හේතුන ඊළඟ තමයි අර කියන අර විදිහේ අර බොරුවෙන් රැවටෙනවා. අනික තමයි මත්පැන්. මනස මුලා කරන, සිහි බුද්ධිය නැති කරන, මොට බවට පත් කරන, ලැජ්ජාබය නැති කරන එක්තරා දෙයක් තමයි මත්පැන් ලැබෙන උත්තේජනය. ඔක මහ කාලකන්ණිය අවකාශයට ඇසුරු කරන්න යන්න එපා. ඉන්න ළමිනුත් විනාශ වෙනවා. ඒතර ඒ වගේම මේ ඔක්කොම වෙනසිරයන් જાති මහ දුචාරය කර පුද්ගලෙක් මේ ආදි වශයෙන් කියලා මත්පැන් බොන මිනිහා කරේ. වෛරයක් හට ගන්නවා. ඇසුරු කරන්න බය හට ගන්නවා. ඔව් මත්පැන් පිය පුද්ගලයා ඒ හේතුවෙන් තමන් හරි කියලා කරලා තියෙන අනුට අවැඩ. අවැඩ කරන්න කරන්න මේ මිනිස්සු සාප කරනවා. අනුගේ සාපේට ලක් වෙනවා. මිනිස්සුන්ට වෛර හිතිවිලි හට ගන්නවා, බය හිතිවිලි හට ගන්නවා. යම් කෙනෙක් ළඟ ওই පහ නැත්නම් වෛර පහක්, බය පහක් ලෝකෙට ඔහුගෙන් හට ගන්නවා. දැන් සෝතාපන්න වෙච්ච පුද්ගලෙක්. ඔය විදිහට ලෝකෙට වෛර පහක්, බය පහක් හට ගන්න ওই දුස්චරිතයේ බහැලා එළිය කරන්නේ. සතර පහ ගත වෙන පාප ධර්මයන්ට බලවත් වෙන දෙයක් කරන්නේ නැහැ. නිසා කියනවා සෝතාපන්න වෙච්ච කෙනා වෛර පහ බය පහ දුරු කළා කියලා ලෝකෙට. අන්‍ය පුද්ගලයා සම් බොහෝ කොට අය සත්‍යයේ ඉන්නවා. මේකයි කියන්නේ. අද අපි බලාපොරොත්තු වෙන්නේ අද දේශනා කළා වූ දේශනා තුලින් ලැබුණු කර්මස්ථානයත් අරගෙන ඒ වගේ මේ කර්මස්ථානයේ තුලින්